අයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් වේලාවට යොදාගෙන තියෙන විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරමු සතිವಾರයේ අපි ආර්දනා කරමු සමතුංග මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා පළවෙනි එක තෙරුවන් සරණයි.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 තේමාව නැහැ දියුණු තියුණු නැහැ ඒ කමඨහන් වාර්තා කරන කොලේ කියවලාවත් නැහැ. ආයසරයක් කියවන. කියවලා ආයසරයක් උත්සාහයක් ගන්න. ඔච්චරමයි තියෙන වෙන ක්‍රමයක් නැහැ. අවක හදලා දෙන්න වෙන ක්‍රමයක් නැහැ. අඩු ගන්න එක්කෙනෙක් දැනේ කරි අල්ලගත්තොත් ඒක අනික් අයට පූර්වාදර්ශයක් වෙයි. ඒක නිසා ඒ ඒ අරමුණට වම දකුණ වශයෙන් හෝ ආස්වාද ප්‍රසවාස වශයෙන් හෝ ඒ ඒ අරමුණට අදාළ පෞද්ගලික ලක්ෂණ දැක ගැනීමට මුලදී උනන්දු වෙන්න ඒකෙන් ලැබෙන ලාභය තමයි දියුණු තියුණු බව. ඉතින් ඒක නැත්තම් මේ විදිහට ගියයි කියලා දෝෂෙකුත් නැහැ.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 ඔය විදිහට මේ පිම්බීම හැකිලිම බලන වෙලාවේදී පේන විස්තරය හෙලි කරනවා නම් අර ඉස්සල්ලා ලියුමේ තිබුණා වගේ ඒක Tamanටම තේරෙනවා. ඉතින් එහෙම නැත්තම් දැක්කට බලන්නේ නැත්තම් බැලුවට ලියන්නේ නැත්තම් ඉතින් ඒක නිකන් මේ අස්සන භාවනා ගොවිතැන් කරාට අස්සන නෙලන්න දන්නේ නැහැ වගේ.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 ඇතුළතින්ද ඒ දේ ඇද ගන්නවා වගේ දැනුණා. මැද අවස්ථාව ඇතුළ වූ බර තද දේ තෙරපමින් පීඩනයක් දෙමින් උස් පහත් වෙමින් තිබුණි. අග අවස්ථාව එම බර තද දේ එකවර කුමන හෝ ගැටීම් යටි වේගය අඩු වෙනවා වගේ දැනුණා. හැකිලීම මුල් අවස්ථාව තදබර ස්වභාවයේ අඩුවීමක් සිදු වී ඉක්මනින් තල්ලු වීගෙන එන ගතියක් දැනුනි.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 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ උපදේශයක් දෙන්න අවශ්‍ය නැහැ. Tamante ඒ සැක දුරු වෙනවා තේරෙනවා නම් ඒ වගේම අරමුණත් එක්ක සම්බන්ධය මූණට මූණ දාලා ඉන්න ගතිය සතිය වැඩි වෙනවා තේරෙනවා නම් මේ ඇති කරගත්ත තතිය දැන් එක ආසාසික බුලමෙන් දාග ලියලා තිනවා මේ වගේ ආසත් ප්‍රසත් රැලි කීයක මේ තරම් සවිස්තරව බලන්න පුළුවන් ද කියන එක වැඩි වෙන විදිහට කරන්න කරනකොට Tamanට අර ඇතිවෙච්ච සැකදුරු වීම දිගින් දිගටම වෙන්න පටන් අරගනි.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 ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. උරහිස රිදම් ආවත් ඒ ගැන නොසලකා හැර අදිෂ්ඨානයෙම සිටියෙමි. කය ගැන නොදැනී ගියේය. එහිදී හිතට සතුටක් දැනුනි. ඇස්සර බැලු විට මගේ සතියේ වෙනසක් සිදු නොවිනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දහම් පඬුරක්සේ මම පූජා කරමි. ඔයතොට සතියේ වෙනසක් වෙලා නැති බව වාර්තා කරන තරම් එඩිටර් වීම බොහොම හොඳයි. නමුත් සතිය වෙනසක් නැති බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? මොකෙන්ද ඒක අත්දකින්නේ මොකෙන්ද ඒක උරගා බලන්නේ කියන එකත් ලියන්න තරම් එඩිටර් වුණොත් භාවනාවේ පුදුමාකාර ශක්තියකට එනවා. ඇති කරලා නැති බව හරි.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 ඒක අර මුල් මුල් දවස්වල වැරදිච්ච නිසා තමයි දැන් මේක හරියන්න පටන් අරගන්නේ. ඒ නිසා ඒ අර මුල් වෙච්චි වැරදිච්ච වෙලාවේදී ලැබිච්ච අත්දැකීම් වලින් හොඳට පාඩම ඉගෙන ගන්න ඕනේ. ඒ වරද ගන්න තෝ කාටවත් නැගිටින්න බෑ. ඒක ලකුණු කැපෙන තැනක්වත් දුර්ලකමක්වත් නෙවෙයි. ඒතියෙදිත් භාවනා ගෙනියන මනුස්සයා තමයි යෝගාවචරය කියන්නේ. වැරදි වැරදිත් භාවනා කරපු එක්කනාට විතරයි කවදා හෝ ඒ වැරදි නැත්තන් ආවට පස්සේ තේනෙයි මගේම වැරදි ටික නිසා තමයි මම අද නැගිටලා ඉන්නේ. නැතුව කෙලින්ම හරි ක්‍රමයේ කියලා දෙන්න පුළුවන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ.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 ඒක සතහන් කරනකම් ඒක ඍජුව නිර්භීතව ප්‍රසිද්ධව වාර්තා කරනකම් මුළු ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මේකේ ආසන්නයට ඇවිල්ලා තියෙනවා. නමුත් උත්සාහ කරන්ඩ පිට ගියාට පස්සේ පිට ගිය බව දන්නවද? ආරක්ෂක ස්ථාන තේරෙනවද? ඒත් එකම හිත ආරක්ෂක ස්ථානට ආවට පස්සේ ආව බව දන්නේ කොහොමද?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 පෙට්‍රල් පීරිසියල තියන්න බෑ. ඒක හොඳ ප්‍රොපෙලිනක දාලා වහලා තියන්න ඕන. ධාතු හම්බුනොත් හතරමං අඳුල තියන්න එපා. ඒක ඒ වගේ තැනක තියන්න ඕන නිසා යෝගාවචරයයි ලැබෙන වස්තු ලැබෙන මේ අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කොටස් වෙන් කර ගන්න හඳුනන්නේ නැතික මේ වැරද්ද මෙතන තියෙන්නේ.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 ඉතින් ඒ බුරුම පණ්ඩිස්වාංශය තමයි මම දන්නේ ඕක පිළිබඳින අන්තිම දක්ෂ කෙනා. ඒ ස්වාංශය කියනවා මේ වගේ දෙයක් යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි කියලා. යෝගාචර දන්නේ නැහැ. මොකද අපිට ඔය gedara dore ජීවිතේට ඕක අවශ්‍ය නැහැ. මෙතෙක් නාවට පස්සේ අපි ගෙදරදොර ජීවිතේ අමතර දෙයක් උපයනවා විතරක් නෙමෙයි මේක ඉදිරිපත් කිරීමයි. ප්‍රසන්ටේෂන් අන්තිමයි. ආයේ කිසිම තැනක අනුකම්පාවක් නැහැ. අනුකම්පාවක් නැහැ කියලා කියන්නේ අන්තිම තැනට උප්පරීම ඉදිරිපත් කිරීම වෙනකන් අපි සතුටකටපත් වෙන්නේ නැහැ. ඒකට දෙකොල්ල එකතු වෙලා කතා කරලා තොරතුරු ටික අරගෙන කපල කොට තෝදුම් අරගෙන මේ විදිහට දානවයි කියලා කියන්නේ කොච්චර ඉවසීමක් කොච්චර ශිල්පයට ගෞරවයක් කොච්චර ධර්ම ගෞරවයක් තියෙන්න ඕනද කියලා.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 ඒ නూరు තැන තමයි අරමුණු කරන්න ඕනේ. නොදන්නදී අලුත්දී නවමුදී ඒක අරමුණු කරන හිතත් එතෙන් යන්න. ඉතින් කාය ජීවිත নিরপেক্ষව යන්න eBay. ගිහිල්ලා ඉන්නම් කියලා බෑනේ. දැන් යන්නම් කියලා යන්න පුරුදු වෙන්න eBay. ඒක ලේසි නෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. අර අවසාන ප්‍රශ්නෙට ඉස්සර ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මම ස්වාමීන් වහන්සේ.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 ආයෙ මොකුත් නැහැ මේසේ ඇනෙන්න අනිනවා. ඒ බලනකොට ඔළුව තුවාල වෙලා. ගහන්නේ ගණන් දන්න අයට විතරයි. ඉතින් ඒකකොට බේන්නේ මේ ගණන් දන්න ගම කුටි ගන්න කාරණාවක් වෙලා. නෑ ඒ සර් ගණන් විශ්ේෂ කැමැති අනික අය උස්සන්නේ නැහැ වැඩන්නේ අනිකට තේරෙන්නේ නැහැ.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 ඒක නිසා ඒ වார்த்தාවක් ලියලා ආයෙසරයක් කියවන්න ඕනේ. මේ මේ short to the point, short and sweet. කෙලිම කිව්වනම් ආයි ඊට පස්සේ කතා දෙකක් නැහැ තේරෙනවා මේ මනසට භාවනා තේරෙනවා. මේ නිකම් මේ gedara පහල තෙමනවට මේ ඇහිලා භාවනා කරනව නෙවෙයි. මේ කියන දෙමලේ තේරෙනවයි කියලා පුදුම සතුටක් එනවා ඒක. ඒ විතරක් නෙවෙයි අනිද්දාසේ භාවනා කරන්න යන්න හිතෙනවා. අනේ හිත පිටපලයක්. පිට ගිය ගමන්නේ මට මේ පරිශීණය කරන්න බලවන්නේ. දැන් ඉස්සර වගේ හිත විද්‍යාව දෝෂයක් නෙවෙයි, කෙලෙසයක් නෙවෙයි දැන්. ඒක පරිවේශයෙන්ට අමුද්‍රව්‍යයක් විතරයි. මේක තමයි සිංහලයේ වචනේ පැමිණි දුක් පැණි රහ කරගන්න මෙහෙම තමයි. ඉතන මේ කන පින්නම් ගන්න දෙයක් නේ හිත පිට යනවා කියන එක. දැන් ඒක පැණි රහක් බලනවා හිත පිට ගියාට පස්සේ ආපහු ආනපානි කරනවා නම් හුස්ම වැටෙනවද? සක්මන් කරනවා නම් වම දකුණ වැඩ කොහොමද වම දකුණ බව දන්නේ? ඒක ඉච්චරම මේ මහා ලොකු PhD ඕන කරන වැඩක් නෙවෙයිනේ. ඒක මහා ලොකු මේ ඥාන පිටුමක මේ රඳාපවන දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ අවුරුදු 2600ක් පරණ ධර්මයක් නෙමේ අපි වැඩගන්නේ. අපිට තාම මේක සුද්ධ කරලා ගන්න පුළුවන් තත්වක තියෙනවා කියන්නේ මොන තරම් වාසනාවන්ත තත්ත්වයක්ද?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 නමුත් ඒක දැක්කහම බලන්න මෙච්චර ලස්සන වචන තොරතුරු තොරතුරු අවසාන කරන නැද්දකින් විතරක් මම කෙටියෙන් අඩිය තියෙන නිසා නෙමෙයි ඔක්කොම තේරෙනවද මම කියන්න හදන පොයින්ට් එක? ඉතින් ඕක සුද්ධ කරලා දෙන්නේ නැතුව කොච්චර නිස්සාරණේ හොඳයි කිව්වත් කොච්චර සක්මන හොඳයි කිව්වත් තාම කුණ තියෙනවා.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 ඉතින් මේක මේ මගේ කකුල කොට නිසායි කියලා අපි විනිශ්චය කරන්න ගියා මොන්න තරම් අර තොරතුරුගේට කිරි කලයේට කොම කඳුලක් වැටෙනවද කියලා බලන්න. ඉතින් අම්ම ගහ ගහන ගහ පිටියට දත කළා හොම්බට දෙයක් අනින්න පුළුවන් පව් හැබැයි. උත්සාහ කරන අවංක යෝගාවචරේ.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 අපේ හැමදෙරනේ ආස්වාසේ මම පැහැදිලිවම අවබෝධ කරගන්නවා නාසයේ අග වැදිලා ඉහළට යනවා මැද ස්ථානයක ස්පර්ශ වෙනවා සහ උගුරේ එච්චරයි ඒ ටික කියනොත් මට ඔච්චර හරස් ප්‍රශ්න අහන්න ඕනේ නැහැ මට ආස්වාස කරනයි නාසිකාග්‍රේ වදිනවා තේිනවා නාසයේ මැද ගැටුමක් තේිනවා එච්චරයි ඒ දෙක කියෙවෙන්නේ නැති එකයි මම මේ පෙන්නන්නේ අපේ හැමතුනේ ගොඩක් ආයසෙන් තමයි ඒක කියන්නේ බලන්න වෙන්නේ මට අර මට දැනෙන්නේ මං එහෙමනම් ඒක යන වැරදිලා මේ එවුවා මේ පවතින දේ බලනකොට පවතින දේ බලන්න ආයාස කරන්න ඕනේ නැති දෙයක් අවශ්‍යල බලන්න ආයාස කරන්න.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 ඉතින් අන්තිමට වාර්තාව හම්බ වෙනවා බත් නැති මාළු ටිකක් හම්බ වෙනවා. ආයි ඉතින් වළඳන්නේ කියන. මොන මොන ලබ්බක් වළඳන්නේ ඉතින් බත් බෙදලා නැහැ නේද? ඒකල කියනවා මොකද බලන්නේ ඉතින් වළඳන්නේ කියන. ඉතින් මම මං කියනවානේ බත් ටිකක් බෙදපන් මේක එක්ක මඤ්ඤු කටියක් බෙදපන් එක්ක ඉන්දියාපන් ටිකක් බෙද එක්ක බතල ගැලක් දාපන් මේ කන්න මොනවද දෙන්නේ? අපි ළඟ තියෙන වටිනාකම අපේ භාවනා තියෙන වටිනාකම දන්නවනම් බුදුහමද විතරයි දන්නේ. අනික කාටවත් දන්නේ අපි හැම වෙලාවෙම ඔකට වසුරු හෙලන එක විතරයි පු탁 දැනගන්නේ. මෙච්චර ලස්සන මේ සමම්පිච්ච මල් වට්ටියක් වගේ එක. ඒ නැත්නම් මේ පිපිච්ච නිලුමක් වගේ මේ තියෙන දේ කියනවනම් ඔක්කොම නිවන් දැකලා තියෙන්නේ.